ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ භගවතු වරහතු බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා වායාමෝ ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය සම්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති uppannānaṁ akusalānaṁ dhammānaṁ pahānāya ඡන්දං ජනේති වායමති චිත්තං පග්ගන්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝති කෞරණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි මේ මේ වාතික උපාසකම අතුරු සම්බන්ධ කරගෙන අපි මේ සතිමතා පවත්වාගෙන යන ලබන සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ 102 වෙනි අංකයටයි අපි අද මේ මුල පුරන්නේ අපි ගිය සතියේත් මේ දීර්ඝ pāli පාඨය ඉදිරිපත් කරගත්තා අපේ මාත්‍රිකා පාඨයේ වශයෙන් දවසේ මාත්‍රිකා පාඨයේ වශයෙන් ඒ වගේම ධර්ම දේශනා අවසානයේ මතක් කරගත්තා ඒ සම්මා වායාම නැත්නම් අපි සාමාන්‍යයෙන් මේ සංස්කාර කන්දේලා ගැනෙන මේ වීරිය චෛතසිකය පිළිබඳව තව ටිකක් මතක් කර ගැනීම කාටත් වීරිය ඇති කරන සුළු බව. මේක චෛතසික වලට දානකොට ප්‍රකීර්ණක චෛතසික වලටයි දක්වලා තියෙන්නේ. මේ චෛතසිකය <clears throat> හිතන්න පුළුවන් කියන්න පුළුවන් භාවනා කරන සහ නොකරන අය අතරේ ප්‍රධාන චර්යා ලක්ෂණය දක්වන චෛතසිකයක්. ඒක විදිහකට කියනවා නම් භාවනා නොකරන සතිපට්ඨාන නාහපු සතිපට්ඨාන ගැන හිත නොයොදපු සතිපට්ඨාන භාවනා නොකරන ඇත්තෝ තද බල නිින්දේ තීනක විකාරක ගත කරන જાතියක් වශයෙන් තමයි සරුවච්චතා ඥාණයට පේන්නේ. ඒගොල්ලෝ තාම නිින්දේ ඉන්නේ. ඒ නිින්දෙන් එහා පැත්ත මෙහා පැත්ත පෙරලෙනවා, දොඩවනවා, කතා කරනවා, නලියනවා. නමුත් ඒ තීන ලෝකයක් අවදීන් බලන ඉන්න කෙනාට ඒක පේන්නේ අභාගයට මැරිච්ච ස්වරූපයක්. ප්‍රබුද්ධ පිපිදිච්ච ස්වරූපයක් නෙවෙයි. ඒ නිසා යම් කෙනෙක් මේ සම්මියදෘෂ්ටික සාසනයකට වැටිලා එහි යත්තා වූ මේ සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන ධර්මය අහලා ඒ සතිපට්ඨානයේට හිත යොදලා ඒ අනුව ගත කරනවා නම් ඒ පුද්ගලයා මේ මරණින්ෙන් ගැලවීමට කටයුතු කරන වෑයම් කරන වීර්ය වඩන පුද්ගල කොටසක් එයත් අපි සීක වශයෙන් නැත්නම් යෝගාවචර වශයෙන් හඳුනා දෙන්න පුළුවන්. එයත්ොත් වරින් වර අර <clears throat> සතිපට්ඨානයේ හිත නොයොදන වෙලාවල් වල අර මරණින්දේ ගත කර නැත්නම්ගේ වැඩ පිළිවෙලට වැටෙනවා. යම් වෙලාවක සතිපට්ඨානෙ හිත යොදනවා නම් අනුව කටයුතු කරනවා නම් මේ විරිය චෛතසිකය වෑයම සම්‍යක් ව්‍යායාමය ක්‍රියාවක් වෙනවා. යම් වෙලාවක ඒ සම්මියක් ව්‍යායාමයේ ක්‍රියාත්මක වෙලා ඒ අණුව පහළ වෙන අත්‍යවශ්‍ය වූ චෛසික ධර්ම පහළ වෙනකොට හිතේ එකලස් වෙනකොට හිත යනුව ගොනු වෙනකොට අන අසේක පුද්ගල தත්වයේ රහතන් වහන්සේගේ தත්වයට සරුවච්චන් වහන්සේ පෙන්වා දෙන්න හදපු தත්වෙට හිතපත් වෙනවා. එනිසා මේ වීර්ය චෛතසිකය තමයි කුසීත බුබ්බඩ නිදි නිදිමත ලෝකයකට ඇදලා දාන්න හෝ එනතම් පිපිච්ච ප්‍රබුද්ධ බුද්ධ tattwedak කරලා පත් කරන්න පුළුවන් චෛතසික. ඉතින් ඒ අර යෝග ජීවිතයේ තියෙන විචිත්‍රත්වය තමයි වේලාවක අපි කුසීත වෙච්චාම විරි ආරම්භ නැති වැඩට කතාවට හිතට වැඩිච්චාම අර හීන ලෝකේ නිින්ද ලෝකෙට yaadena කතාවක් කතා කරනවා. හීන ලෝකෙට yaadena වැඩ කරනවා. හිතවිලි හිතනවා. ඒකත් යෝගාවචර ජීවිතේම කොටසක් නමුත් පිළිහිමේ ලක්ෂණ වශයෙන් අපි පේනවා. සමහර වෙලාවල් වලට යෝගාවචරයන් එක තුල ධර්ම සාකච්ඡා කරනකොට ඒ චෛතසිකය මේම හොඳ නැහැ. මේ මේ මේ මේ වැඩ හොඳ නැහැ. මේ මේ විදිහේ කතා හොඳ නැහැ. මේ මේ විදිහේ චෛතසික හොඳ නැහැ. ඒ නිසා අපි අඩු ගානේ <clears throat> එවැනි චෛතසික, එවැනි හිතිවිලි, එවැනි කතා, එවැනි වැඩ නොකරන පිරිසක් එකතු වෙලා පිරිසට ගැළපෙන තාලෙට අපි අපේ ක්‍රියා කතා හිතවිලි පවත්තන්ට ඕනේ කියලා අර වීර්ය වැඩෙන උනන්දු කරවෙන සත්පුරුෂ සංසේවනයේ වැටෙන ශාද්ධර්ම ශ්‍රවණයේ වැටෙන වැඩට ගියාම ඔන්න වීර්යචෛතිකේ අපේ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා රත් වෙන්න පටන් ගන්නවා වැර යොදන්න පටන් ගන්නවා ආන්නේ වැර යොදලා යම් වෙලාවක පරියන්කේදී හෝ සක්මනකදී හෝ නැත්නම් ඉදින්දා වැඩ කරනකොට තම සාන්දෘෂ්ටික වශයෙන් තමා වශයෙන් මේ දැන් මෙතන කියන තැනක ඉඳගෙන මේක අත්දකින්න වෙලාවක ඔන්න වීරිය උපරිම ක්‍රියාවක් වෙන වෙලාව. එතකොට අර නිින්දේ හිටපු தත්ත්වේ නිවෙන බව නැත්නම් සතිපත්තනේ නාහපු නොහිතපු தත්ත්වේ නොවන බව හොඳ හැටි වැටෙනවා. ඒක මම සාකච්ඡා කරන වෙලාවදී ධර්ම දේශනා කරන වෙලාවදී අහගත්ත කරුණු සාක්ෂාත් කරන්න පුළුවන් බව. මේ ජීවිතේදීම යම් යම් චිත්තක්ෂණවල Taman ඒට එළඹ වාසය කරන්න පුළුවන්, බැස ගන්න පුළුවන්, සාක්ෂාත් කරණය කරන්න පුළුවන් බව පුද්ගලිකව අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා අනිකුත් ශාසනවලත් එක බලනකොට මේ ශාසනයේ මේ වීර්යයේ තියෙන මේ විචිත්‍රත්වය වැඩ කරන යෝගාවචරයයි. ජීවිතයක් තුල දවසක් තුල එක පරියන්කයක් තුල විවිධාකාර විදිහට වෙනස් වෙනවා. ඉතින් මේකෙදී අර අපේ හිත යම් වෙලාවක කුසීතකමට, වීර්ය නැති තැන් වලට, කම්මැලි වෙන පසුබාහන තැන් වලට ගියාම අපිම අපටම කරන කතා, හිතන හිතවිලි අර වීර්යවන්ත රහතන් වහන්සේලාගේ හිත් වල සමාන වෙලාවත් එක්ක බලනකොට දෙක පරස්පර විරෝධී බවක් පේනවා. මේකදී පුදුම හාස්‍ය ජනක දෙයක් මතු කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවේග ජනක දෙයක් මතු කරලා දෙන්න පුළුවන් භයානක පැත්තක් මතු කරලා දෙන්න පුළුවන් ආස්තය භයානකයි කියන දෙකක්ම දාන්නවා. ඒ මොකද අන්නර කුසීතකමට බර වෙච්ච වෙලාවට කුසීත පැත්තට නැමිච්ච වෙලාවට හිත පසුබාහපු වෙලාවට බංගලොත් වෙච්ච වෙලාවට බුබ්බඩ වෙච්ච වෙලාවට පරාද වෙච්ච වෙලාවට තමයි අපි කතා කරන්නේ. ඉතින් අපි ලෝකයට වචන නිකුත් කරන හුඟ වෙලාවක වීර්ය නැති, පෙරදිච්ච, වැරදිච්ච තැන්වල කරන කතා අහන කෙනාට ඒ භයානක රෝගේ බෝ වෙනවා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ පොත්වල සඳහන් කරලා තියෙනවා බණ ඇහුවත් පොතක් කියුවත් බණ භාවනා කළ තව කෙනෙකුට විරියාරම්භේ ඇති කරන්න පුළුවන් කෙනෙක්ගේ කතාවක් නම් යෝනිසමනසිකාරය ඇති කරනවා ඉදිරියට ගල්ලු කරනවා වීජය වඩනවා. එහෙම නැතුව තමනුත් කරන්නේ නැතුව කොච්චර ලස්සනද මේ කතාවල් කතා කරන්න ගියත් ඒ කතාවල් තුල කුසීතකම බොබ්බඩකම වඩන. ඉතින් මේ වගකීම කතාකාරයෙන් පැවරීම සඳහා කරන එකක් නෙමෙයි මේ මතක් කරන්නේ ඒ අහන කෙනා. මුදුවට කල්පනා කරලා දැනගන්න ඕනේ භාවනාවේදී අඳුනා ගන්නාලද වීර්යචෛසික ඇති කෙනාට නම් හොඳට වැටෙනවා මේක කියලා අවංකව වාගේ ඇඟෙන්ම ලේවලිම කතා කරත් පැරදිලා වැරදිලායි මේ කතා කරන්නේ. ඒ නිසා මේක ඒ උනන්දු කරවන සුළු වීර්යාරම්භ කතාවක් නෙවෙයි. අපි බොහෝම ඉක්මනට මේ කතාව නතර කරලා අපි වැඩ කෙරෙන්න ඕනේ. ඒ මොකද අඩු කල හෙල්ලෙන ගතිය තියෙනවා කියන එක අපි දාන. ඒ නිසා භාවනා මධ්‍යස්ථානයට ගියාම බොහෝම සාදර වෙයි. ඇඟලෝ කම්පාමින් කරකට දාගෙන උණුසුම කතා කරන බොහෝ දිනාට කරන්න දෙයක් නැතිවමයි තියෙන්නේ. එයාටන්න වැඩක් නැහැ භාවනා කරන්නත් බෑ භාවනා හරියන්නේත් නැහැ. ඒ නිසා ඊගාවට එන කවුරු හරි ආශ්‍රේ බලාපොරොත්තු වෙනවා. ක්‍රියා වැඩ කතා වැඩ පිටිවිලි. ඒ නිසා ආධුනිකයෝ ඉන්නේ බොහෝමත්ම ඒ හාස්‍යජනක වාතාවරණයකට ලක් වෙලා. භයානක වාතාවරණයකට ලක් වෙලා මොකද මේ වීර්ය අඩු බුද්ධිලව තමයි වඩා ක්‍රියාත්මක. ඒකත් හරි හාස්‍යජනක කතාවක්. මේ වීර්ය කියලා කියන්නේ ක්‍රියාවක් බවක් බව හැබැයි නමුත් මේ ක්‍රියාවත් භවයේ පරිණාමයක් තියෙනවා ආධුනිකයා පටන් ගන්න කෙනා බොහෝමත්ම බලවත් ආරම්භ ධාතුවක් පාවිච්චි කරන මොකක් ක්‍රියාත්මකයි ඒ වෙලාව. නමුත් ඒක හරියනකොට පග්ගහිත විදියක් බවට පත් වෙනකොට ඔහුගේ හිත, කය, වචනය ඇතුළට නැමෙනවා. වහවහම දැන් දැන්ම මෙතන මෙතන පරීක්ෂා කිරීම හැර තව කෙනෙකුගේ දේවල් බලන්න හෝ තව කෙනෙකුට යමක් කියන්න හෝ ඒක වෙහෙසක් බරක් වඩ පත් වෙනවා. තවත් ඉදිරියට යනකොට ඔප්පුලුවන් තරන්සෙනගෙන් කියන කුලයා ආකාරයෙන් ඝණයා ආකාරයෙන් වෙන්ව පුළුවන් තරම් මේක සාක්ෂාත් කරගන්නටපත් වෙනකොට ඒ පුද්ගලයා ඇත්තට සමාජශීලී පුද්ගලයෙක් හෝ අනුන්ට උදව්පකාර කරන්නේ නැති පුද්ගලයෙක් බවට අප්‍රොතඥ කරුණාවන්ත නැති කෙනෙක් වගේ පේන්න ඉඩ තියෙනවා. මේක නම් සමාජයේ ඇත්තට ගණන් ගන්න හොඳ ලකුණක් නෙවෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය මේ වීඩියෝ ගැන ඉගෙන ගන්නකොට හොඳට තේරුම් ගන්න ඕනේ ඒ ආදරෙන් සැලකෙල්ලෙන් ඇඟැලුම් කාමෙන් පාමින් ඉදිරියට යන ගතිය මාරපාක්ෂිකයි. මේක අනුන්ගේ අපි විවිධ විචේ මේ උනන්දු බැල්මකින් දැල් වෙන ගතියකින් දැකගත යුතුයි අපතුල පරීක්ෂා කිරීමක් කරන්න අපි යම් විදිහකට ක්‍රියාත්මක වෙනකොට යම් විදිහකට කතා කරනකොට යම් විලි හිතේ න හිතවිලි නගනකොට සතිපට්ඨානේ ක්‍රියාත්මක වෙන්නේ නැහෙනේ. පොඩි ක්‍රියා බහුල තැනක සතිපට්ඨානට මුල් බැස ගන්න අමාරුයි. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේහි ධම්මේහි නැත්නම් මේ විවේකජං පීතිසුඛං කියන තැන් වල තමයි සතිපට්ඨානෙ වැඩේ. නමුත් මේ වීරියේ තියෙන නුහුරු පැත්ත නැත්නම් සම්මා වායාම මිච්ඡා වායාම කියන දෙකේදී මේ මුල් කාලේ ආධුනිකයෝ ඒ නොමනා පැත්තේ ක්‍රියාකාරකම් වලට නොමනා පැත්තේ උසිගැන්වීම වලට අහු වෙන ගතිය මේ පොදු රෝග ලක්ෂණය. නමුත් ඒක ඒ කාලයක් සීමාවක් ඇතුව කෙරිලා ඊගාවට නැවත නැවතත් ඒ තත්ත්වයටපත් නොවි තමන්ගේ අභ්‍යන්තරයට නැමිච්ච හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ බුද්ධ ශාසනයේ ඒ වීර්ය සාක්ෂාත්කරණය කරන්න පුළුවන්. එනතු එන්නේ එන්නේ ක්‍රියාවත් වේගෙ වැඩි වෙගෙන යන පටන් අර ගන්නවනේ. එනතන් නිින්දට වැටෙනවනේ. ඒ කියන්නේ මේ වීර්ය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ වීර්යචෛසිකය භාවනා කරන්නේ නැති ඇත්තන්ට පූර්වක පිටේ හකුරු බැඳා වගේ රසයක් ඇති වෙන දෙයක් නෙවෙයි. භාවනා කරන කෙනාට භාවනා කරන වෙලාවේදී නැත්නම් මේ වීර්ය ක්‍රියාත්මක වෙන වෙලාවේදී මේ වීර්ය ආරම්භ කතා වස්තු නැතුව බැරි තරමට බරපතලට අත්‍යවශ්‍යයි. ඒක නිසා දස කතා වස්තුවේදී විදි ආරම්භ කතා වස්තු භාවනා කරනන් එකතු වෙච්චාම කරන්නේ කියන එක සරුවචන් වහන්සේ උනන්දු කරලා තියෙනවා. අපේ ගෞතම ශ්‍රී සරුවචන් වහන්සේ මේ 45 අවුරුද්දක් ඇතුළත ගත කරපු කාලසටහන දින සටහන අරගෙන බැලුවත් ඒ කාලය තුල දේශනා කරන ලද ධර්මස්කන්ධය දිහා බැලුවත් ඉතාමත්ම ආදර්ශවත්. විශේෂයෙන්ම අද හරියට වෙලාවට වැඩ කරන මේ තාක්ෂණය ගැන කතා කරන ජනසන්නිවේදන තාක්ෂණය ගැන කතා කරන ඇත්තන්ට හිතා ගන්නවත් බැරි තරම් පුදුමාකාර වගකීමකින් යුතු වැඩ රාජකාරී කොටසක් දවසේ වැඩිම වෙලාවක් ගත කරලා තිනවා අඳුම්ම ශක්ති ප්‍රදේශයක් වගේ. බුදුජානනාගේ මුළු අවුරුදු 45 කාලය ඇතුළත කිසිම සංස්කරණය කරන ලද උපක්‍රම උප උපකරණ පාවිච්චි කළා. ඇඟිලි ටික තමයි පාවිච්චි කරේ බල කියන්නේ. පොළොවට ගත්ත නියපිටට ගත්ත වැලි ටිකක් තමයි පාවිච්චි කරේ. වැටලා තියෙන කොළ ටිකක් තමයි අතට ගත්තේ. පරිසරයේ තියෙන දේවල් තමයි ප්‍රයෝජන ගත්තේ කිසිම උපකරණයක්. කිසිම පන්ති කාමරයක් පාවිච්චි කරලා නැහැ. ඒ වුණාට ලෝකේ දැන් අවුරුදු 2548ක් ගත වෙලත් සම්පූර්ණ සජීවී ධර්මයක් ඉදිරිපත් කරලා පෙන්වන්න පුළුවන් තරම් උන්වහන්සේ අධ්‍යක්ීම් සම්භාරයක් සහිත වුණා මේ පසු නොබසින වීර්යය නිසා. නිසා යෝගාවචරයේකට නිකම්ම නිකම් බුබ්බඩ වෙච්ච තරමට නැත්නම් බුබ්බඩ වෙච්ච යෝගාවචරයෙක් වෙච්ච තරමට සාක්‍ය පුත්‍රයෙක් වෙන්න බෑ. සාක්‍ය දුහිත්‍රකාවක් වෙන්න බෑ. වෙන්න නම් අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ අහන්න කලින් අපි ළඟ තිබුණේ නිදිමත ස්වභාවයක්. මේ ධර්මයේ පිපෙන්න පටන් අර ගන්නකොට ක්‍රියාත්මක වෙනකොට ඒ ධර්මයේ පිපීමට අවශ්‍ය කරන්නා වූ පරිසරය ලබා දීමට වීර්ය ක්‍රියාත්මක වූ ආකාරයත් මේ වීර්යය යම් දවසක මුදුන්පත් වෙයි. මේ වීර්යය යම් දවසක සාක්ෂාත් වෙයි. අන්න එදාට රහතන් වහන්සේලා සම්මිය සම්බුදුරජාණන් වහන්සේ හැසිරිච්ච ස්වરૂප අපි අනුගමනය කරන්න ඒක අනුගමනය නොකර වීර්යයටම ඕනේ නම් භාවනාවටම ඕනේ නම් අපි හදාගනිලා කියලා පැත්තකට වීම අනුග්‍රහ දැක්වීමක් නෙවෙයි. ඒ නිසා මේ වීර්ය කියනකොට ඒ අනුග්‍රහයට යෝගාවචරගේ සාමාන්‍ය බුද්ධිය වගේ කියනවා. ඒකට යෝගාවචරගේ ගුරුවරයා වගේ කියන්න ඕනෙත් නෑ. කවුරුවකටත් කරන්න දෙයක් නෑ. මොකද මේ වීර්යයිචෛසිකයේ තියෙන අපූර්වම සාන්දෘෂ්ටික ස්වરૂපයක්. අනුධාවಂತಿ අනුපරිවර්තෙන්ති කියලා කතා කරනවා. ඒක හරියට රජ කෙනෙක් අතුල් කොටුවෙන් පිට වෙලා නැත්නම් බහිද් ద్వාරයට ගිහිල්ලා වීර්ය තමන්ගේ අන්තපුරයේ හෝ පිට සංචාරය කරන වෙලාවේදී ඒ රජුරවන්ට ආරක්ෂා සංවිධානීය සලසන ආරක්ෂක අමාත්‍යව මේ අමාත්‍යංශයේ සේවකයෝ වාගේ නිතරම අනුව ගමන් කරන්න ඕනේ හැස වටේ හැසිරෙන්න ඕනේ. හැසිරුනේ නැත්නම් ඒ රජුරණ රාජකීය ලීලාවේ යන්න බෑ. ගියාට එන්නත් හම්බෙන්නේ. අනිත් වගේ තමයි භාවනාව වැඩනකොට මේ වීර්ය චෛතසිකය එනින කෙලෙස් හඳුනාගෙන නැත්නම් ඒ කෙලෙස් එන්න නොදෙන තත්යකට රාජ්‍ය ආරක්ෂාව සලසන්න බැරි නම් මේ ප්‍රතිපත්තාන රජකමනේ යන්න බෑ. ඒක නිසා අනුප්පන්නානං අකුසලානං ධම්මාන න උප්පාදාය. දැනටමත් පහළ වෙලා නැහැ ආරක්ෂා සහිත හොඳ සිවිල් තත්ත්වයක් පවතිනවා. මේ තුල එතන පහළ වෙන ආලගෝටි කරන අවුල් පාස කරන යම් කිසි කෙනෙක් වාතාවරණයක් තියෙනවනේ ඒක නොවීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශේ ක්‍රියාත්මක වෙනවා. ඒ මොකද එවැනි නූපදින ලද ආරවුල් සහිත තත්වයක් හැර රජ කෙනෙක් එළියට බහින්නේ නැහැ. රජුරෝ දැන් බැහැලා වීදියේ අන්නේ වෙලාවේදී දැනට හොඳයි. නමුත් තව මැත්තේ ඕනම වෙලාවක ඒ ආරවුල් කංකරජල් කැම්බැල්ල ඇති වෙන්න පුළුවන්. අන්නේම නොවීම පිළිබඳව සම්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පක් ගන්නාති පදහති. අනේ මේ රජතුමා නැවත ගෙට වදින තෙක් මෙවැනි ආරවුලක් නොවේවා කියලා ඒ ආරක්ෂක මාත්‍යන්තයෙන් නිතරම කැමැත්ත පාල කරගන්න. මොකද වුණොත් ඒ අත්තන්ට ඉතින් අතපය දිගාරින්න වෙනවා. රාජකීය තත්ත්වයේ කෙලෙසෙනවා. රාජ්‍ය බලය පාවිච්චි කළා කියලා ප්‍රශ්න නැගෙනවා. ලේසලවීම සිද්ධ වෙනවා. ඒව නොවීම පිණිස අනේ මේ රාජ පෙරහැර ඉවර වෙනකන් මේ නිස්සද්ද භාවයේ සිවිල් තත්ත්වේ පවතිවා කියලා චන්දන් ගනේ. ඒ වගේම තමයි යෝගාවචරය යම් වෙලාවක මූල කර්මස්ථානෙ හිත දානවා. මූල කර්මස්ථානයේ රජ ගමනේ වාඩිනවනේ. ආන්නේ වෙලාවේදී දැන් ඔක්කොම හරි කියලා නිදා ගන්න බෑ. මේ රජ ගමන හමාර වෙන තෙක් මුළු පරිසරේ පුරාම දිගටම මේ කෙලස් ආරක්ෂාව නූපන්නා වූ කෙලෙස් නූපදීම පිණිස අනේ මේක දිගට පවතිවා මගේ මේ සඳහා පවතින මේ සුපරීක්ෂාකාරීත්වය දිගට පවත්වන්න ඕනේ කියලා ඡන්දය ඇති කරගන්න. ඒ මොකද ඒ රජ කෙනෙකුට තරහකාරීකම වෙන්න ඕනේ රජෙක් මැරුවත් ලෝක ප්‍රහිත වෙන නිසා ඒ සෙල්ලම පිහිටව රජෙක් මරන්න පුළුවන්. ලංකාවේ ඉතිහාසය අරගත්තාම රාජාවලියේ 160 ගාණක් විතර තමන්ගේ පුතා අතින් මැරිලා තියෙනවා. නැත්තම් කිට්ටු අන්තම නෑදෑයෙක් අතින් මැරිලා තියෙනවා. ඉතින් ඒක රාජ්‍ය ආරක්ෂා අමාත්‍යාංශයේ සැකකරන සැකය කිට්ටුවන්තයි කියලා බේරන්නේ දුරස්තරය කියලා බේරන්නේ නෑ පිටජාතික කාර්යය කියලා බේරන්නේ සෑම කෙනෙක් කෙරෙහිම ඒ කාකාර බැල්මක් දාන්න නම් කලින්ම ඇති කරගන්න ඕනේ රජුරුවන්ගේ පණ අපේ අතේ. අනේ නිසා අවුලක් නොවේවා කියලා ඒ ඡන්දං ජනේති කියලා කියන්නේ කුසල් කැමැත්ත කුසල ඡන්දේ පාල කරගන්න ඕනේ අනේ කලාතුරකින් තමයි මට මේ සක්මන් භාවනාවක් හරියන්නේ පරියංක භාවනාවක් හරියන්නේ එහෙම නැත්නම් එදිනදා වැඩ කරනකොට මට එළඹ සිටි ජීවිතය පවතින්නේ මෙන්න මේ රජ ගමන බහැපු ආරම්භ කරපු මේ රජ ගමන තව චිත්තක්ෂණයක් තව ටිකක් මේ විදිහට මේ විදිහට පවත්වන්න ලැබේවා ලැබෙනවා නම් හොඳයි කියන මේ කුසල ඡන්දේ පහල කරගන්නවා. මේ කුසල ඡන්දේ ඇත්තටම ඊට කලින් ඇති කරගත්ත ගැම්මක්, පුරුද්දක්, සම්මිය දෘෂ්ටියක්. ඒ අනුව තමයි එතන එතන පහළුනේ නැත්තම් රාජ්‍ය ආරක්ෂාව ඒ ඒ වෙලාවේ රජු වටේ දෙන්නේ නැතුව වගේ ඒ හිත අර මාලිගාවේ ඇතුලේ ඉන්නවටත් වැඩිය භයානක තත්ත්වයකටපත් වෙනවා රජු රෝ වීදියට බැසනවා. නිසා සක්මන හරියන වෙලාව වෙනවනේ. පරියන්කේදී මූල කර්මස්ථානේ නැහැ ඉදිරිපත් වෙන වෙලාව එනවනේ එදිනදා යනකොට එනකොට කනකොට බොනකොට ගමන් කරනකොට ඈත මෑත බලනකොට එළඹ සිටි සතියක් එනවනේ අන්නේ වෙලාව හිතා ගන්න ඕනේ අනුප්පන්නානං අකුසලානං ධම්මාන අනුප්පාදාය චන්දං ජනේති මූල කර්මස්ථාන හිත ගියා කියන්නේම කෙලස් නැහැ කෙලස් තියෙනවා නම් මූල කර්මස්ථාන හිත යන්නේ නැහැ සක්මණ වේවා පරියන්ක වේවා එදිනදා කටයුතු කරන ඕනම දෙයකට ඍජුව හිත යන්න නම් කෙලෙස් නැහැ. අන්නේ අවස්ථාව දැකලා කතා කරන්න පුළුවන් එකම මනුස්සයා තමයි යෝගාවචරය. ඔය භාවනා නොකර මේක පිළිබඳව කොච්චර විස්තර කරත් ඒ මොකිනට මේ අනුප්පන්නානං පාපකානං අහුදලානං ධම්මානං කියන මානසිකත්වය වැටෙන්නේ නැහැ. ඉතින් ඒකට කොහොමද චන්දං ජනේති කියන එක හේතු කරන්නේ. හේතු කරන්න බෑ. ඊගාට වායමති මොකද හේතුව කෙලෙස් ඇතුල් වීම සහ කෙලෙස් නැති තත්ත්වයටපත් වීම ඉර නගින්නා වාගේ ඉර බැත යන්නා වාගේ අඳුරෙන් එළියටත් එළියෙන් අඳුරට ක්‍රම ක්‍රමෙන්පත් වෙයි. පත් වෙනකොට යෝගාචරය දන්නවා මෙන්න මේ වෙලාවේ අරුණ නගින වෙලාව අඳුර කැපිලා ඉර නගිනවා. ආන්නේ වගේ සමහර වෙලාවල් වලට හිත හොඳටම නිදිමතක ඉඳලා නැගිටින වෙලාවල් ගන්නවා. රාග චේතනාවක ඉඳලා ඒකේ තියෙන දුර්ලකම ආධිනව වැටෙන වෙලාවල් එනවා. වේදනාවක් තිබිලා යටපත් වෙන වෙලාවක් එනවා. හිත හිතවිලි නග නගා ඉඳලා අරමුණට එන වෙලාවක් එනවා. අන්න එතකොට තියෙනවා මෙන්න මේ වෙලාවේදී මගේ වීර්ය ක්‍රියාත්මක වුණේ සාධනීය විදියට. හරි පැත්තට. ගොඩ ගහන පැත්තට. හැකි හැකි සංඥා වැඩි කරමින් අන්න ඒක නැවත නැවත කරන්න. එන එන බාධක ධර්මයේ ඉදිරියේදී නැවත මූල කර්මස්ථානයේ හිත ගන්න යම් ආකාරයේ වෑයමක් අපිට තියෙනවා නම් එහෙම දෙයක් මනුස්සයාට කැපයි. පාරෙන් පිට ගිය වාහනයක් නැවත පාරට ගැනීම සඳහා කරන ව්‍යායාමයේ තියෙන එක මනුස්සයාට කැපයි. ඒක තිරසනාට කැප නැහැ, උරුම නැහැ. මොකද තිරසනාට චර්යා පද්ධතියක් නැහැ. අපිට බේින දෙයියන් බ්‍රහ්මයන්ද ඒ සිවිල් නීතිය බලපාන චර්යා පද්ධති බලපාන මේක මිනිස්යාට කැපයි. ඒ නිසා අපි ළඟ භාවනා කරන කෙනාට භාවනාවේ වැඩෙන අවස්ථාවක් තියෙනවා. භාවනාවට නගින අවස්ථාවක් තියෙනවා. ආනේ නැගින අවස්ථාවල වල මම මෙන්න මේ තාටයි වැඩ කෙරෙන්නේ මෙන්න මේ විදිහටයි මගේ වීර්යය එළඹිලා සිද්දේ. එන්නේ එතනදී ඒ தත්ත නැවත නැවතත් කිරීමත් නම් මම මේ සඳහා කැමැති වෙලා බලන ඉඳලා බෑ වෑයම් කරන්න ඕනේ. ඒ නිසා කුසල ඡන්දයට පස්සේ වෑයම ඇති කර ගන්න ඕනේ. කුසල ඡන්දං ජනේති වායමති. ඊකට විරියං ආරබති. මෙන්න මේ දේ දැක්කට පස්සේ ආරද්ධ වීර විපස්සකයා වැඩ පටන් ගන්නවා. උගා දෙනෙක් මෙතෙන්වත් ඇවිල්ලා නැහැ. පටන් ගන්නකොටම නැති බැරි කම්මැලි බංගලොත් වෙච්ච බුබ්බඩ සංඥාවෙන් වාඩි වෙයි. ඉතින් එහෙම කෙනාට ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. මේක මට නගවන්න පුළුවන් වෑයමේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. එවැනි කෙනාට ආරම්භයක් ලබා ගන්න බෑ. එම කෙනාට හැමදාම කවුරු හරි කාපු හපයක් තමයි කන්න වෙන්නේ. කවදාකවත් Taman වශයෙන් ධර්ම රසයක් ලබන්න බෑ. කවදාකවත් නූපං අකුසල් නූපදීයෙන් පිණිස කල යුක්තක් කල්පනා වෙන්නේ නැහැ. ඒ අතර බේන්නේ මේ අනුන්මයි මට මේ කරදර කරන්නේ. කවුරු හරි සැලසුම් කරලා මට කරදර කරනවා. කොච්චර කෙරුවත් වැඩක් නැහැ ලෝකේ ගොඩාක් මිනිස්සු ඉන්න උපකරණ තියෙනවා සහට ප්‍රඥාද නිසා මම වෑයම් කරාට වැඩක් නැහැ ඉන්නම වට කරගෙන මාව මෙන්න මේ වගේ මට කරදරේ කරන කට්ටිය කියලා හැම වෙලාවෙම නැති බැරි සංඥාවෙන් වැඩ කරන කෙනාට ආරද්ධ විපස්සක ආරද්ධ වීර්ය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ මොකද මේ පුද්ගලයා මේ ආරද්ධ වීර්ය தත්ත්වයට එන්නේ ඉස්සෙල්ලා වෑයම ප්‍රතිඵලයක් තියෙනවා කුසල ඡන්දේ ප්‍රතිඵලයක් තියෙනවා කියන එක අත්දකලා නැහැ. ඉතින් ඒ නිසා මේ පුද්ගලයාට පවු නැති නූපන් අකුසල් ඇති හිතක් තිබුණට ඒක ඉදිරියට ගෙන යෑමේ වගකීම Tamanට කියලා හිතෙන්නේ නැහැ. ඒත් හිතන්නේ මේ අනුන් මට මේ කරදර කරන්නේ. ඒක නිසා අනුන් හදන්නයි හදන්නේ. අනුන් ගේ අඩුපාඩුයි බලන්නේ. ඒ නිසා අර ආරද්ධ ඇතුලෙන් හට ගන්නාලද අරබන ලද වීර්යයක අයිතිවාසිකමක් නැත්තේ නෑ. නමුත් දානියෙන්, සීලයෙන්, සමාධියෙන්, විපස්සනාවෙන් ඉදිරියට ගිය කෙනා කුංචි කුංචි වැඩ කරලා සාර්ථක වෙච්ච කෙනා දාන වශයෙන්, සීල වශයෙන්, සමාධි වශයෙන් මේ බුද්ධිලා දන්නවා අරමණ ලද වැඩ දිගට කරගෙන යන්න නම් කලින් ලැබපු සාර්ථකත්වයේ අදිෂ්ඨාන ශක්තිය ඇති වෙලා තියෙනවා. ආනි වෙන කෙනාට විතරක් මේ වැඩේ මේ සතිපට්ඨාන වැඩේ ඊට වඩා බොහෝමත්ම වැදගත් වැඩක්. ඒ නිසා මේක මගේ මේ ආරම්භ විදිය නැත්තම් ඕනම වෙලාවක විය කියලා මැලගිලා යන්න පුළුවන් කියලා ඒ ශක්තිය ධෛර්යය ඇති කරන ආරද්ධ විපස්සක ආරද්ධ විරිය වශයෙන් ඇති කරගන්න ඒක ඒ චිත්තක්ෂණයේ ඒ පුද්ගලයා හරියනවා වරදිනවා කියන එක 100% අහම්බයක් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා කවදාකවත් ලද අවස්ථාව පරිසරයට බාර දෙන්නේ නැහැ, අනුන්ට බාර දෙන්නේ නැහැ. මගේමයි ප්‍රයත්නේ වටිනාකම මමයි කරන්න ඕනේ කියලා ඒ ආරද්ධ භාවයේ විද්‍යං ආරම්භති. එතකොට තමයි හිත දැඩි කර ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඉවසීමේ ශක්තියක් මේ වගේ වෙලාවක පසුබානන අනුර දොස් පවරන මේක පොඳුරට පෙලක් නැති මිනිසෙකගේ වැඩක්. මම ඒ වෙනුවට මේ වෙලාව පැහැර හරි නැතුව වැඩ ගන්න ඕනේ කියලා අර චිත්ත ශක්තිය යොදවල ප්‍රයෝග ඥාන යොදවල මේ ලද අවස්ථාවේ ගැඹුරක් ඇතුලාන්තයක් දැස ගැනීමක් ඇති කරගන්නට ඒ Tamanට චෛතසික ගැම්ම තල්ලුව එන්ටනම් විදි ආරම්භ කරගන්න. ආරම්භ කරලා ප්‍රයෝග ඥාන යොදවනකොට ආන්න ඒකට නැමෙන සමනලයට අතු නැමන වගේ හිත දැඩි කර ගැනීම කරන්න පුළුවන්. මේක ඉවසීමමයි. චිත්තම් පග්ගන්නහති පදහති. අන්න ඔය ආරද්ධ වීර්යය හිත දැඩි කර ගැනීමත් ආවට පස්සේ තමයි මේ ප්‍රධාන වීර්යය කියලා කියන ප්‍රධාන වීර්යය යොදා ගන්න පුළුවන්. ඒක යොදන කෙනා අර කුසල ඡන්දේවත් ඇති කරගත්තේ නැති කෙනාට පේන්නේ අමුතුම ලෝකෙක ඉන්න කෙනෙක් වගේ. ඒ විතරක් නෙවෙයි ප්‍රධාන වීර්යය යොදන කෙනාට තාම කුසල ඡන්දේ ඇති කරගත්තේ නැති කෙනත් පේන්නේ නිරිසතෙක් වාගේ, තිරිසන් සතෙක් වාගේ, manussත්වයේ කිසියම් ඔප්නැංගීමක් සිදු වෙච්ච නැති කෙනෙක් වාගේ. ඒතරම් මේ ලෝකයේ ඇතුළෙම මේ අපායත් මේ දිව්‍ය ලෝකයත් දෙකම තීන්දුව කරන්නේ මේ චන්දං ජනේති කියන තැනේලෝ චිත්තම් පක්කන්නාති කියන තැනට යනකොට අපි ඉබේම මේ නරවලින් ගැලවිලා අපි අමුතුම ලෝකයකට අනු මේ මේ අපමෙය වූ ලෝකයකට අප්‍රමඤ්ඤ වූ ලෝකයට විශාල වෙච්ච ලෝකයට දොරාරින්. ඒක සිටින පියවර පහ තමයි චන්දං ජනේති වායමති චිත්ත විරියං ආරභති චිත්තම් පක්කන්හති පදා. මේ නූපනා කුසල් උපදවීම පිණිස. ඊගාට උපන් කුසල් නැති කරවීම පිණිස මේ පදමයි. ඒකෙදිත් වැදගත් වෙන්නේ මේ උපන් කුසල් දුර කරවීම තනි කර තමන්ගේ වැඩක්. සාන්දෘෂ්ටික වැඩක්. ඒ සඳහා කුසල ඡන්දේ තමනුයි ඇති කරගන්න ඕනේ. ඒ වගේ කුසල ඡන්දේ ඇති කරන පිරිසත් එක්ක ඉන්න එක ලොකු ලාභයක්. ලොකු ධෛර්ය සම්පන්න දෙයක්. නමුත් ඒ පිරිස මට කරලා දෙන්න දෙයක් නැහැ. ඒ පිරිස පරිසරය ඇති කරලා දෙන එක විතරයි කරන්නේ. බුද්ධෝත්පාද කාලයේත් ඒකයි කරන්නේ. මම ඒ සඳහා කුසල ඡන්දයක් ඇති කරගන්න ඕනේ. නමුත් ඒකෙදිත් ඔය ඇත්ත තමන් තුළ ඇත්තා වූ උපන්නා වූ කුසල් ධර්ම දුරු කිරීමට ඡන්දයෙන් කටයුතු කරන ඇත්තන්ට ලෝකයා සලකන්නේ බොහොම පහත් ආකාරයකට. ඒකදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ තමන්ගේ කුසල් දකේ අකුසල් දකෙමින් ඒක දුරු කිරීම පිණිස සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ගුරුවරු ඇසුර කරමින් සතිපට්ඨානේ වඩමින් ගන්න උත්සාහය වැඳිය යුතු උත්සාහයක්. දැන් අද ලෝකේ කතා කරන්නේ භාවනාකාරය භාවනාකාරයයි කිය ලොකුතන සඳහන් කරලා තියෙනවා මම හිතන්නේ ඒක සඳහන් කරලා තියෙන 80 ගණන් වල වෙන්න ඇති මේ විදිහේ බෝසතාණන් බුදුවරු පවා වැන්දිය පිටිය යුතු මේ යෝගාවචරයකට තව කෙනෙක් කෙලපිරිච්ච පරික්‍රමකට තරම්වත් සලකන්නේ නැහැ කියන්නේ. ඒක යෝගාවචරය දැනගෙන කටයුතු කරන්න ඕන. අපි මේ කායවත් ලාභ සත්කාර ලබන්න එහෙම නැත්නම් හොඳ නම ලබන්න කරන දෙයක් නෙවෙයි. අපි මේ උපන්නා වූ කුසල් වර්ගයක් අකුසල් වර්ගයක් දුරු කිරීම සඳහා ඡන්දයක් ඇති කරගන්නයි මේ කටයුතු කරන්නේ. ඒකයි මේ සත්පුරුෂයන් ආශ්‍රය කරගෙන බණ අහමින් ගත වෙන. නමුත් තාම අකුසල එහෙමමයි. ඇත්තට මේ බුද්ධිලාට වෙනදාට වඩා අකුසල් පේනවා දැන්. ඒ මොකද? ඒක දිහා ඉස්සර වගේ සාදරව නෙමෙයි බලන්නේ. මේ අනුගත දුරු කිරීමට බලන නිසා හරි කරදරයක් විදිහට පේනවා. ඒ නිසා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා එවැනි නැත්තන් ලොකු අනුග්‍රහ කරනවා. ආධාර උපකාර කරනවා. නමුත් හැමදාම බලාපොරොත්තු වෙන්න උනා නම් ඒක ඉතින් සුවිප්පයක් ඇදලා වගේ වැඩක් තමයි. නෝනත් අපි ඇති කරගත්ත මේ කුසල ඡන්දේ බිම තියන්නේ නැතුව වායමති. එතකොට පහර වදින්න පටන් ගන්නවා. මේ පහර වදිනකොට වදිනකොට තමන්ගේ ව්‍යායාම බිම තියන්නේ නැතුව මේ මගේ කෙලෙස් වල විත්ත ධර්ම වශයෙන් හම්බෙන ටික මෙලෝ වශයෙන් හම්බෙන ටික තාම මැරුණේ නෑනේ අතප්පයක් කැඩුනේ නෑනේ ආනේ විදිහට කල්පනා කරලා තාම මට ඡන්දේ පිට දාන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. මට කුසල ඡන්දේ තියාගෙන ඉන්න පුළුවන්. මම මේ ජීවිතය වායම් කරනවා කියලා පසුන ඔබතින ඒ වෑයම ඇති කරගත්තොත් විතරක් ඊගාවට විරියන් ආරභති. ඒ පුද්ගලයාට මේ බාධක ධර්ම තියේදී අතුලත කුසල කුසල බාධක පිටින් එන්න ආ වූ මේ සමාජ බාධක තියේදී විරිය ආරම්භ කරන්න පුළුවන් ශක්තියක් ඇති මෙන්න මේක ওই බුද්ධ ජාතකයේ ඉඳලා සම්පූර්ණ පැහැිලා මැකිලා වැහිලා තිබුණේ. කරන්නම බෑ කියන මූලික සංකල්පය තිබුණා. වඳින්න ඕනේ. කොයින් පස්සේ යමක් ඇති කරගත්තා. ඔය කොච්චර නෑ බෑ කියන කොච්චර අකුල් වෙන කතිය තිබ්බත් මේ සතිපට්ඨාන ක්‍රියාත්මක කළොත් ආර්ය අෂ්ටාංග මාර්ග ක්‍රියාත්මක කළොත් ඒකාන්තෙම කපලයි. ඒක සම්බන්ධව ධම්මනිකන් සාමුද්‍රෝ අශෝක විරත්ව ඉන්න කාලේ ජර්මනියේදී විනාඩි 5න් පැයට කියන ප්‍රවෘත්ති සාරාංශය අහගෙන ඉන්නකොට ඒ ගංගන ගාමියේ අවිතලාකාරී ආණේ ගිහිලා මේ අපේ කක්ෂය තරණය කරා කියලා ඇහෙනකොටම තුන්වෙනි විනාඩියේදී ඇහිලා තියෙන්නේ රේඩියෝ එක නැතර කරලා හිතුවලු මේ මිනිස්සු මේ භෞතික විද්‍යාවේ තියෙන ධර්ම ඍජු කරගෙන මේ කක්ෂගත වෙන්න පුළුවන් නම් අපි බුදුහාමුදුරුගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරගත්තොත් අපිට බැරිද මේ ප්‍රයතුවා මේ අද්දකෙන් මම ඊට පස්සේ කවදාකවත් සල්ලුපෙන් වෙනක් කරන්නේ නැහැ මම මෙතන පටන් මේ සියල්ලම වේදම් කරලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරන්න උත්සාහ කරනවා හානේ ඇතිවනා වූ ආරද්ධ වෙරිය නිසා තමයි මැරෙනකම්. ඒකට ගැළපෙන ඒකට yaad නැත්ව සම්බන්ධ කරගෙන අපි මේ ගත කරන අද නිස්සාරණේ ඇති කරගෙන තියෙනවා. ඒක ඇති වෙන්න හේතුව ඒ තරම්ම ඊට කලින් ගත්ත උත්සාහවද පෙන්නලා තිබිලා තියෙනවා ආගම් බාහිරකාරී ඇත්තෝ කොච්චරනම් මේ ඡන්දේ නැතිකරන්ට වීර්ය ඇති වෙච්ච නැත්නම්ගේ කඩන්ට තමන්ගේ මේ බමුණු මත ක්‍රියාත්මක කරලා තියෙනවා කියන්නේ. එනිසා ඊට පස්සේ මේ පුද්ගලයා කවදාකවත් ඒ වගේ කුසල ඡන්දයක් නැති වෑයමක් නැති කෙනෙක්ගේ වචන අහන්නවත් තමයි නෑ මතක් කරේ මොකද්ද ඕගොල්ලෝ තාම පොළොවේ යන්නේ මම යන්නේ අඩි 33000 කුහි නිසා ඕගොල්ලෝ කියන දේවල් මට ඇහෙන්නේ මගේ ගමන නතර කරන්නේ අන්න ඒ වගේ උපන් කෙලෙස් දුරු කිරීම සඳහා ගන්න ප්‍රයත්නයේදී මේ විරියන් ආරබති කියන එක හොඳ තරුණ වයසදීම සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයා අසරණ නෑ වැඩි මහල් වයසට ගියාට පස්සේ ඇත්තටම අර ඉඳුරන් වල ශක්තිය පිරිනකොට උගාක් වෙලාට අනාරුවේ ඒක දුර ඇදගෙන යන්නේ. නමුත් උපනිෂේ සම්පatti කියනවනම් වරණලද බෝධි සම්භාර කියනවනම් ඒ ආරම්භලද විදිය දිගට ගෙනියන්න පුළුවන්. බාධක එnde එnde එnde ඒ බුද්ධිරට ලෝකය ළමා වැඩක්. එහෙම තමයි ලෝකේ හැටි කියන එක තේරෙන්න තේරෙන්න. අර ආරම්භලද විදිය තව පනපේ. ආරම්භලද විදියෙන් පස්සේ දැඩි හිතක් ඇති කරගන්න. මේ ලෝකේ මරණයේදී ඕක තමයි වෙන්නේ. වයසට යනකොට ওই ටික තමයි වෙන්නේ. ලෙඩ වෙනකොට ওই ටික තමයි වෙන්නේ. අපි හිතාගෙන අපිට මේ සම්මියක් වඩවට උදව්පකාර වෙයි කියලා නෑ. එහෙමම ලෝක ධර්මයක් නෑ. ඒක සඳහා උදාර ආවත් නාවත් මම මේ දේ කරන්න ඕනේ බව. ලෙඩ වෙන්න කලින්, වයසට යන්න කලින්, මරණයට කලින් මට දැන් අත්දැක ගන්න පුළුවන් වුණානේ. ඒක නිසා මම මගේ හිතමයි මම සරණ යන්නේ කියලා අර හිත දැඩි කරගන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා සම්මා නමුත් හුඟක් වෙලාවට කතා කරනකොට පේන්න තියෙන්නේ යෝගාවචරයෝ ඒ වාගර ඇතුළතින් හටගත්ත වෑයමක් නැතුව ආවායි. පිටින් පුංචි බාධාවක් ආපු ගමන් තමන්ගේ කෘත්‍ය බහාතබල අර බාහිර දේවල් වලට දොස් කිය දගනවා. බුදුරජාණන් වහන්සේ මේ අත්තන්ට ලඩු කෝපම සූත්‍ර දේශනාව කරලා තියෙනවා මේ වීර්ය වඩන කෙනා උපමාවකට පෙන්නනවා අහසේ ඉගිල්ලන පක්ෂීන්ගෙන් බොහොම දුර්වලම පක්ෂියා තමයි කැට කුරුල්ලා. බොහොම පුංචි කුරුල්ලෙක්. ඔකගේ ගෑණි සකාර කියන්නේ කැට කිරිල්ලි කියලා. ඒ කැට කිරිල්ලිට Taman පියාසර කරන වාතයේ දිරච්ච වැලක් තිබුණත් මකුළු දලක් තිබුණත් කවදාකවත් ඒකට මුහුණ දෙන්නේ නැහැ. ඒකට වටෙන් තමයි යන්නේ. ඒ මොකද කොහේ හරි පොඩක් හරි තට්ටපැතුනොත් එහෙම වැටෙනවා. තාමත් උතුරයි සැහැළු සතෙක්. ඒක නිසා Taman ඉදිරියට බාධාවක් එනකොට ඒ බාධාවට බය වෙලා වට වෙලා පැනලා යන ගතියට කියනවා කැට කිලිලිගේ වීර්යය කියලා. මොහොත් පුදුරජානාච උපමාවක් වෙනවා අනික් පැත්තට යම් කිසි කුලේ සද්දන්ත කුලේ ඇතෙක් වරබැම්මක් ගහලා තිබ්බත් ඒක කඩාගෙන යන්න හිතුනොත් වරබැම්ම කඩනවා. කඩාගෙන හරි උට කරන්න ඕන දේ කරනවා. උද්දස්රාවකව කවදාකවත් කැට කිලිලිගේ වීර්යය ඇති කරගන්න එපා. සද්දන්ත කුලේ ඇතෙක්ගේ වීර්යය ඇති කරගන්නයි කියලා. මේකට තමයි විරිය ආරම්භ කතා කරන්නේ. ඒක බාධක නැති කරලා දෙන්න බුදුහාමුදුර කවදාකවත් පොරොන්දු වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වීර්යයයිසික ගැන කතා කරනකොට කියනවා බාධා නිසා ඇති වෙන සංවේග ධර්ම තමයි විරිය වැඩෙන්න එකම හේතුව විරිය පන්නරෙන්න එකම හේතුව. එහෙම නැති ලෝකයක් බලාපොරොත්තු වීම තමයි බුද්ධ සාධන මාත්‍යංශයෙන් කරන්න හදා. ඒක කරන්න බෑ. ඒක කරනවා නම් මේ ලෝකේ දුක්ඛ සත්‍ය කියන එක සංසාරේ වටේ මේකේ ඉන්නේ කියන එක තහවුරු වෙන්නේ නැහැ. ඔය පැහැදිලිව තේරුම් ගන්න නම් අපි කටයුතු කරන සංසාර දුකේ බාධක පැමිණීම ස්වභාවිකයි. ඒ බාධක වලට ඇතුලෙන් අර චිත්තම් පක් ගන්නාති කියන දැඩි සිත ඇති කර ගන්නට චන්දං ජනේති වායමති විරියං ආරබති කියන මූල ධර්ම ටික පෙළගතා ගන්න නම් අරඹරල එළඹුණ කෙලෙස් තේන්තෝ. ඒකට බය වෙන්න නරකයි හීනෙන් දැකලා බය වෙලා දුවනවා. ඒ කෙලෙස් තියෙනවාමයි. මෙන්න මේ වෙලාවට කියනවා කෙලෙස් නැහැ. ඒ මොකද මූල කර්මස්ථානේ මූණට මූණ දාලා තියෙන. එහෙනම් අනුප්පන්නාන අකුසලාන ධම්මන අනුප්පාදාය. නෝපදින ලද කෙලෙස් ධර්ම නොයිපදීම පිණිස පැදි ලෙස සිත් යොදන. කෙලෙස් නැතු උනා. අනේ වෙලාවේදී උප්පන්නාන පාපකාන අකුසලාන ධම්මන පහානාය. ඒකට මුණ දෙන්න ඕන කැටකිරිලි වගේ ඒ කෙලෙසට පැනලා ගිහිල්ලා බෑ. පැනලා යන වෙලාවල් තියෙනවා. සක්නකදී පසුබාන වගේ නමුත් මේ පසුබාන පහුවෙන්ද ඊට වෙටි වැරෙන්ගිලා ගහන්නයි. ආනේ විදියට චිත්තම් පග්ගන්හාති කියන තත්වයට යන්න නම් යෝගාවචරය අර කෙලෙස් නැති හිත් දැකලා තියෙනවා. කෙලෙස් සහිත හිත් දැකලා තියෙනවා. Tamanට ආණ්ඩු මට්ටු වෙල්ල කරගන්න පුළුවන් ප්‍රමාණය කෙලෙස් දැකලා තියෙනවා. බැරි කෙලෙස් දැනගෙන තියෙනවා. ආන්නේම දැනගත්තන අදට මේ වැඩේ මට කරන්න පුළුවන් කියලා හිත ආවට පස්සේ තැතිලසක හිත හිතව ගන්න. ඊට පස්සේ ප්‍රධාන වීර්ය කරනකොට අනිවාර්යයෙන්ම දිනනවා. වෙන විදිහකට කියනවනම් දිනන වාර 50ට වැඩි වෙනවා. එතකොට මේ පුද්ගලයාට ඇති වෙනවා තව ඉදිරියට යන්න ඕනේ කියලා අර ගණන් පත්‍රයක ගාණක් දෙකක් හරියට හදාගත්තට පස්සේ තව ගාණක් හදන්න හිතෙන්න වගේ ඉදිරියට යනවා. ඉතින් එතෙන්දි හොඳට පේනවා මේ වීර්ය ආරම්භ කිරීමට ආසන්න කාරණා වෙන්නේ දුක. බාධක. පීඩක. නමුත් මේකෙන් වැරදිලා හීනකින් අතිචන්දිපා කාටද දුක් දෙන්නේ. වීර්ය වඩවන්න කියලා ඉකාරයි. ඒක විශාල භයානක අකුසල කර්ම රැස් වෙනවා. විශාල වැරදි චේතනාවක්. මෙතෙන් ගන්න තියෙන තමයි එළඹිච්ච සංවේග වස්තු වීර්යයට පදනම් කර ගැනීමට තරම් යෝගාවචරය ඥානවන්ත වෙන්න ඕන. නමුත් යෝගාවචරය කවදාකවත් තව යෝගාවචරයකට වීර්ය වඩවන්නකෝ එමෙ වීර්ය වැඩි වීම සඳහා සංවේග උපදවන්න කටයුතු කරන්නේ නැහැ. මෙතන මේක තේරුම් අරගන්න පහසුයි කියලා අන්න ඔක තමයි ධර්මාන්වය කියලා කියන්නේ. ධර්මානුකූලව කටයුතු කරනවා කියන්නේ ඒකයි. වෙච්ච දේට කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ අපි විරිය ආරම්භ වස්තුවක් කරගන්න. නමුත් අපි කවදාවත් දුක් කෙලෙස් අකුසල් දෙන්න හෝ ප්‍රාර්ථනා කිරීමක් කරන්නේ ඊගාවට නූපන් කුසල් ඉපදවීම සඳහා කරන වැඩේදී අපි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමට නිතරම කැමැත්ත ඇති කරගන්න. ඒකට අපි මේ එක්ක වාසය කරන්නේ. භාවනා කරන්නේ නැත්නම් එක්ක වාසය කරන භාවනා මධ්‍යස්ථාන හදාගන්න. ඒකට සුදුසු පරිසර හදාගන්නවා. එතකොට අපිට ඒ චෛසික ධර්ම, ඉන්දිය ධර්ම වඩා ගන්න පුළුවන්. ඒ ඉන්දිය ධර්ම වැඩෙන එක තමයි භාවනාව කියලා කියන්නේ මේ ලෞකික පැත්තේදී ඒක වැඩිගෙන යනකොට ඒ වැඩෙන ධර්ම හිතියා අසම්මෝසාය වියෝ භාවාය කියන තාලෙට ඒවා තහවුරු කරගන්න ඒවා වෙන අකුසල් ධර්මත් එක්ක පටලවා ගන්නෙ නැතුව සම්මෝධාව කලවමකට පටලවා ගන්න නැතුව මේක අනිවාර්යයෙන්ම උපන් කුසල් වැඩිමක් කියලා සම්මෝස භාවයෙන් අන්දමන්ද භාවයෙන් තොරව වෙන් කරලා දැනගන්න. ඒ වාගේම ඒක බිහියෝ භාවයයි බොහෝ කොට ගැනීම සඳහා වේකුල්ලාය විකුල භාවයටපත් කර ගැනීම සඳහා භාවනාය පාරිපූර්ණිය. මේකෙන් මම කෙලවරකට යන්න ඕනේ. පරිපූර්ණ වීර්ය ඇති කර ගන්න ඕනේ කියන තන්ට චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගණ්ණාති පදහති කියන එක අවසාන එකයි. ඒ නිසා ඉස්සරලම අවශ්‍ය වෙලා තියෙන්නේ නූපන් අකුසල් නොයිපදිවි. වෙන විදිහට කියනවා නම් සතියෙන් යම් වෙලාවක අරමුණයි හිතයි යෝග කරලා බැඳලා දැන් අරමුණ ඉදිරිපිට සතිය තියෙනවා දැන් කෙලෙස් නැහැ මෙන්න මේ தත්ත්වය දැක්කනම් මෙන්න මේක තව චිත්තක්ෂණයක් ඉදිරියට පැවැත්වීම සඳහා නෝ කෙලස් නැති මේ හිත තව චිත්තක්ෂණයක් ඉදිරියට පැවැත්වීම සඳහා කරන්නා වූ වීර්ය තමයි ආරම්භක ප්‍රධාන වැදගත් වීර්යය මේකයි සබ්බ බාපස්සාකරණං ඒතං බුද්ධාන ශාසනං කියලා කියන්නේ ලෝකේ පහළ වෙච්ච තාක් සර්වජන් වහන්සේලාගේ අනුශාසනා තමයි සියලු පාපයෙන් වැළකීම සියලු පාපයෙන් වළකින්න කවදාකවත් බෑ පාප නැති හිත විකට පවත්තක් නැතු. පාප නැති හිතක් හඳුන්ලා දීලා මෙන්න මේකයි පාප නැති හිත කියලා පෙන්ලා දීලා ඒක දිගට පැවැත්වීම සඳහා තමයි සතිපට්ඨාන කියන වෙන එකක් නෙවෙයි. නිසා යම් චිත්තක්ෂණයක අපි ආසද ප්‍රසආස වශයෙන් භාවනා කරන කෙනාට නම් ඒ අරමුණ පේනවනේ එයා ඊතන රහක් තමයි. ඒ චිත්තක්ෂණේ උඩ පාප හිතිවිලි නෑ. උඩ තියෙන්නේ මේ හිතිවිලි පිළිබඳ චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පක් ගන්නාති පදාති. අනිවාර්ය තව චිත්තක්ෂණයක් මේ අරමුණේ දසක්මනේ වමහරි ගියා. කර දකුණට දකුණෙන් නැවත වමෙන්ට එහෙනම් අපි වැසිකිලි කැටිලි කරනකොට සතිය පිහිටියා. දත්ම දිනකොට මූණ හොදනකොට සතිය පිහිටියා. අපි ඡන්දය ඇත් කර ගන්න ඕනේ මේක විශාල වටින අවස්ථාවක්. අපි කරමින් ඉන්න කෘත්‍යවත් අනුන් අපේ දිහා බලන එකවත් නෙමෙයි එලෙබිසිටි 100 තියෙනවා. මේ කියන්නේ හිතේ කෙලෙස් නෑ. මේ කියන්නේ හිතේ තදංග වශයෙන් නිවන් ලබලා. මෙන්න මේ ලැබුණා වූ තදංග වශයෙන් ලැබුණා වූ නිබ්බුතිය නිවීම. තව චිත්තක්ෂණයට දික් කරගන්න නම් නූපන් අකුසල් නැත්තා වූ හිත හඳුනාගෙන ඒ සඳහා කුසල ඡන්දය ඇති කරගෙන විදි ආරම්භ කරන්න. හිත දැඩි කරගන්න පදහම් විදිය කරන්න. මේක බැරි දෙයක් කියලා කියන්න හදනවා නම් හිඟ කොච්චර අකුසල කරන්නේ. කොච්චර සම්මෝධාවක්. ඉතින් මේකෙදී තවත් මේ හිත දින කාලෙට කියනවා නම් මේ නූපන් අකුසල් කියන හිත කැපී පෙනෙන්නේ කොයි වෙලාවෙද දන්නවද? උපන් කෙලේශයක් කෙලේශයක් බව හඳුනා ගන්න වෙලාවයි. ඉතින් මේක සතිය නෙවෙයි කියලා තමයි අපිට උගන්වන්න හදන්නේ. ඒ කියන්නේ සතියේ වැරදි දේවල් අහුවෙන්නේ නැහැ. සතිය හැම වෙලාවෙම සෝබනයිචිකයක් කියලා කියනවා. ඇත්තමයි සතිය සෝබනයිචිකයක් ඒක පිළිබඳ කතාවක් නැහැ. මොකද අකුසල් හිත හෝ හඳුනාගෙන ඒක අකුසල් බව තේරුම් කර ගැනීමෙන් හිත සෝබන තත්ත්වයටපත් කරනවා සති. අන්නේ ඇති කර දුන්නා වූ සෝබනත්වය තවදුරටත් පැවැත්වීම තමයි වීර්යයෙන් කරන්නේ. වීර්යයට බෑ කෙලෙස් නැති හිත ඇති කරගන්න. ඒක සතියෙන් ඇති කරලා දෙනවා. ඇති කරලා දුන්නට පස්සේ ඒක දිගට පවත්නවා. දැන් රජුරු එළියට බහැලා. රජ ගමනේ යනවා. රජ ගමනේ යනකොට ඒ ගමන දිගට යන්න නම් දීර්ඝ ආරක්ෂාව මග දිගටම සලසන එක සතිය වීර්යයට කරන්න ඉතින් සා මේ වීර්ය සතිය දෙක අතරේ පුදුමාකාර අත්කල් බඳගත්ත <clears throat> සමාන්තර ගමනක් තියෙනවා. ඒ සමාන්තර ගමන වඩින කාලේ තමයි අපි සතිපට්ඨාන වඩන කාලය කියලා කියන්නේ. <clears throat> යෝගාවචර தත්ත්වය මේක වේකුල්ල භාවයට පත් වෙනවා සති වේකුල්ල කියලා தත්ත්වයකට. ගත්ත සතිය ඇති කරගත්ත සතිය කොයි ඉරියව්වේදී හරි කමන්නේ හොඳ නරක බේදකින්තරුව සතිමත් වුණා නම් ඒක අඛණ්ඩ භාවයෙන් ඊගාව ඉරියව්ව දක්වා ඊගාව චිත්තක්ෂණය දක්වා පවත්වන්න පුළුවන් තරම් විපුල භාවයටපත් වෙන්නේ මේ වීර්යයාගේ අරබන ලද කෘත්‍ය නිසා මේ දේ වඩ වඩාත් යෝගාවචරයට හිටවදින්නේ වැරදි ක්‍රියාවලදී Taman හෝ ලෝකයා හෝ වැරදි කියන ක්‍රියාවල් වල එළඹ සිටි සීය ඇති කරගන්න පුළුවන් ලොකු ශක්තියක් ඇති වෙනවා කෙලෙස් හිතක පවා කෙලෙස් පවතින වෙලාවක පවා කෙලෙස් තියෙන බව දැනගැනීමේ ශක්තිය සතිය තියෙනවා නම් වීර්යයට හැම වෙලාවටම ආසනයක් තියෙනවා. වීර්ය හැමදාම ඡන්දෙන් දිනනවා. මේක ලොකු පරිවර්තනයක්. මනුස්ස පරිණාමයේ ලොකුම පරිවර්තනය තමයි හොඳ නරක ભેදයකින් තොරව ඒ සිතට සතිමත් වෙන්න පුළුවන් එළඹ වාසය කරන්න. මෙන්න මේ එළඹ වාසය කරපු හිත හොඳ නරක ભેදයෙන් තොරව පූර්ණව කැඩවෙච්ච හිතකින් තොරව දිගට පැවැත්වීම තමයි සතිය කියලා කියන්නේ. මේ වීර්ය කියලා කියන්නේ. ඒ නිසා එවැනි වීර්යයක් විචිත්‍ර වෙන්න නම් හිත කෙලස්, නිකලස්, හොඳ, නරක, දුර, ළඟ, ගොරෝසු, සියු, ප්‍රිය, අප්‍රිය ඔය හැම අවස්ථාවක සතියට අඩ කරගන්නවා. නමුත් අපි හිතමු අපි මූල කර්මස්ථානයේ හිත යොදාගෙන ඉන්න. අපිට හිත මූල කර්මස්ථාන එළඹ වාසය කරයි. එළඹ වාසය කරන වෙලාවේදී ඒ යෝගාවචර හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. මට දැන් මූල කර්මස්ථානේ පේන්නේ ගොරෝසුවටද සිව්වටද? ඇතුළතින්ද පිටතද? හිත ගන්නාසුළු විදියටද සිත් නොගන්නාතාවයටද? ළඟද දුරද? අතීත වශයෙන්ද අනාගත වශයෙන්ද වර්තමාන වශයෙන්ද බැලුවොත් උරුට පෙනේවි මේ ධර්මයේ තේරුම් ගත්තා නම් ධර්මයේ වීර්යය එළඹ සිටියන මේ වෙලාවේදී මට අරමුණ පෙන්නේ මෙන්න මේ රාමුවේ මෙන්න මේ මුණත. එතකොටම මතක් වෙන්න ඕන වීර්යවන්තයාට සරුවචනාන්තේ දේශනා කළා තියෙනවා මේ අරමුණ දැක්ක කියනවා. මේකේ 11 මුණතක් තියෙනවා. ඒ මුණත 11ම දෘෂ්ටි කෝණ 11ම දැක ගන්නවා. දැන් අපි එකකට ලක් වෙලා තියෙනවා මේක මාරු වීම අරමුණේ ස්වභාවයේ මේ මාරු වෙනාවේ අනේ මගේ සතිය නොකඩේවා අනේ මගේ වීර්ය පසු නොබසීවා කියන ඒ තව තවත් මේ අරමුණේ විවිධ පැතිකඩ දැකීම සඳහා දිගට ප්‍රවත්තන ගතිය කියන අසංශීතන රස. සතිය පැකිලෙන්නේ නැහැ, පසුබාන්නේ නැහැ. මුකුලිත වෙන්නේ නැහැ. අරමුණ වෙනස් වුණයි කිය අරමුණේ මූණවර වෙනස් වුණයි කියලා වෙස් මූණ මාරු කරයි කියලා වෙස් මාරු කරයි කියලා දෘෂ්ටි කෝණය වෙනස් වුණයි කියලා අර මුනේ හිත පවතින තාක්කල් දිගට පවත්නවා නම් පොඩි වේලාවක් ඇතුළත සංසන්දනාත්මක පොඩි වේලාවක් ඇතුළත අරමුණේ ඒකලක ආකාරය දැක් ගන්න පුළුවන්. නමුත් මේ වීර්යය මතිකම නිසා අපි මේ අරමුණේ 11 ආකාරයෙන් එකකින් එකට මාරු වෙනකොට හිත නරක කරගන්නවා. හොඳට ගොරෝසුර තිබුණ අරමුණ සිවුම් වෙනකොට අරමුණ ඒ මාරු කරලා වෙන තරමකට ඥාන තරමටම අපි මේ සංසීදන ගතියක් වෙනවා. පසු බාහන පැකේදෙන බුක්කට පස්සට යන ගතියක් අසංසීතන භාවය. ඉදිරියට මේ යන ගතිය. පවත්තන්න කියලා කියන්නේ මොකද්ද? අරමුණ එක චිත්තක්ෂණේ දැක්කට ඒ චිත්තක්ෂණේ තදංග වශයෙන් නිවන් දැක්කට ඒ නිවන සාක්ෂාත් කරන්නට අරමුණේ තව පැතිකඩ රාශියක් දැක්ගත යුතුයි. එතකොට අරමුණ ඇතුළතම පුංචි පුංචි වෙනස්කම් රාශියක් වෙද්දී ඒ සියල්ලම විඳ දරාගෙන සතිය තියෙනවනම් සමාධිය තියෙනවනම් විකටම වීර්ය කරන්න. වීර්ය කරන අතරමැද ඒ අරමුණ වෙනස් කරන පැතිකඩ සියල්ල පිළිබඳව සාදර වෙන්න ඕන. ඔය වැරදිල්ලක් පෙරදිල්ලක් මම මේ මේ අන්ධකාරය යන ගමනක් කියලා හිතන්න අරකයි සත්‍ය සමාධි දෙක පවතිනවනේ විකතුවම වීර්ය දල්වාගෙන පවත්වන්න ඕනේ අරමුණේ සෑම නාඩගමක්ම හැම වෙස්මුණක්ම හැම ප්‍රෝණාවක්ම හැම අත්බැඳුමක්ම දැක්ක දැක්ක දැන දැන සිදුවෙන්නේ එතකොට යෝගාවචරයට ආයේ අලුතෙන් නිවනක් අවශ්‍ය කරන්නේ ඒකම ඒ දැකීමම පුදුමාකාර අලුත් කරන ගතියක්, පිරියම් කරන ගතියක්, නිකලස් භාවයක්, නිකලස් බව පැවැත්වීමේ ශක්තියක් මේකමයි කුසලයේ කියන්නේ කියන එක ඒ ඒ චිත්තක්ෂණේ වැඩෙන පටන් ගන්නවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ වීර්යයිසිකය පිළිබඳව එළඹුණු වෙලාවේ තියෙන ලක්ෂණ අඳුනා ගැනීම සඳහා මේක සඳහා සාමාන්‍යයෙන් අටුවාව නැත්නම් අභිධර්මයේදී ලක්කන රසපච්චුපට්ඨාන පදත්තාන වශයෙන් එක එක চৈতසික හඳුල්ලා දෙන්න උත්සාහ කරනවා. ඒක පරෝජන තාකල අපි ඉතින් වැඩ ගන්නවා. ඒ නිසා උත්සාහන ලක්කන උත්සාහ කියලා. අර විදිහට අරමුණට හිත නංවල දුන්න නම් විතක්ක চৈতසිකේ නැගිටලා අරමුණට හිත නැංගුවා නම් ආයෙක පසුබාහන දෙන්න නැතුව ඒක ඔසවලාම තබන්න සිටීමේ ලක්ෂණය තමයි වීර්යය හැදී. අපි දන්නවා ප්‍රධාන උපමා දෙකක් මේකට කිට්ටු කරගන්න පුළුවන් සම්ප්‍රදාන කූල එකක් තමයි මේ හෙල්බිමවල් වල ඇලපොළවල් වල හිටලා තියෙන කෙතෙල් ගස්වල. බොහෝ විට කෙතෙල් කන වැටෙන්නේ හෙලපැත්තට. හැබැයි යාපන ගොවිය හරියටම දන්නවා කණ්ඩ පැත්තට කෙතෙල් කන ගන්න හැටි. ඒ මිනිස්සු ජීවත් වෙන තනි කොළේ වුණා, ගේ පැත්තට කෙතෙල් කන ගන්න හැටි යාපන ගොවිය දන්නවා. නමුත් අපේ සාමාන්‍ය කෙතෙල් ගොවිය දන්නේ නැහැ. ඒක නිසා හිටවන තාලෙදී ගහ හැඹරිලාව පස්සට වැටේ. ඒකෝට කන බර වෙන්න බර වෙන්න මේක කඩාගෙන වැටුණොත් ñak කාලා ගිහලා ඇනෙන්නේ කේල් කනමයි ඉවරයි. ඒලාට අපි ගොවිය මොකද කරන්නේ? ඒකට කුණ්‍යක් ගන්න. අර තියෙන කෙසෙල් ගැන දිගටම කිරිවදින්න නම් ඒ මට්ටමේම ගහට බර වැටෙන්නේ නැති වෙනස පල්ලෙන් කුස්සේ කුණ්‍යක් ගන්න ඒ කුණ්‍යේ කුස්සල දෙන. ආනේ උස්සද ගතිය තමයි උස්සහන ගතිය තමයි චෛත්‍යකයේ වීර්යය. එහෙම නොවුනොත් අර කෙහෙල් ගහ හරියාගෙන එනකොට ඇදගෙන වැටිච්චාම අපරාධ කෙහෙල් කරනවා. පිටිවැදීගෙන එනකොටම අපරාධ නාස්ති වෙනවා. ආනේ එහෙම නොවෙන්න නම් එරෙපිච්ච අරමුණ නැවත බහින් නැතුව විතක්කේ නංගල දුන්න අරමුණ වටා නැතුව දිගට පැවැත්වීමට ගන්න උත්සාහයට කියන උත්සාහන ලක්ෂණ. ලක්ෂණය තමයි ඔසවාතක. ඔසවා තිබෙන්නේ නැත්නම් කිසිල් ගුලිය දක්ෂ නැහැ. ඒ වගේම තමයි අපේ බලන කටුමැටි තාපමෝල් ගහපු ගේවා. අගුවෙන් වතුර වැටෙනකොට වැටෙනකොට පිටි මුල දිරන. අපි ඉත ලොකු කොට බිලක් හදනවා. කොට බිල නොතිබුණොත් ගේ පාදම දිරලා අන්තිමට පැත්තකට ඇලෙනවා. මේ පැත්තකට ඇලෙච්චාම ඕක ඇදගෙන යන්න මැරෙන නිසා ඒ මිනිස්සු කරන්නේ අර නැමිච්ච පැත්තට කුණ්‍යතිය. එතකොට ගියේ ආයෙත් දරහව නැගිටලා හිටගෙන. ආන්නේ වගේ තමයි අපේ හිත යම් කිසි වෙලාවකට අරමුණෙන් වැටෙන්න හදනකොට අන්න දිගස්ත ගියල් දරහක් වань. ඔය කොයි අතට අරගෙන වැටෙයි දන්නේ අන්න එහෙම වැටෙන්න නොදී නැගිටවලක බා ගැනීමේ ශක්තිය තමයි වීගෙන් තියෙන්නේ. අන්නේ දරහ ගත්තේ තමයි නිින්ජරකට ඇති වෙන්නේ. ඒ ඉරියව්ව වැක්කරෙන්න ගන්න. අරමුණ ප්‍රිය නැතුව යන. එක්ක සියුම් භාවය නිසා මොකක් හරි නිසා. එතකොටම යෝගාචර දැනගන්න ඕනේ දැන් මේක ඇතුළට බුද්ධිය ගත්තොත් ගේ කඩාන වැටලා මැරෙන එකයි වෙන්නේ. ඒ නිසා විචාර දුවන ගිහිල්ලා අර කුණ්‍යක් ගහන්න ඕනේ පාත්ලා කියන පැත්තට හරිවන් වැටිලා නොනයි. ආනේ වගේ අරමුණ අප්‍රිය වේගන එනකොට, අමනාප වේගන එනකොට, හීන තත්ත්වයටපත් වෙනවනේ, සියුම් තත්ත්වයටපත් වේගන එනකොට දැනගන්න ඕනේ කටුමැටිගේ වගේ දැන් මේ දරහව පාත් වෙන්න හදා. ආනේ වෙලාවට ඔසවා දමන ශක්තිය කියන උත්සාහනයක්. ඒ වගේම තමයි මේ වීර්ය චෛතසිකය මේ මහා පිටලකක් මැද ඉන්න යෝගාවචරෙක් වාගේ ඔක්කොටම ආදර්ශවත් විදියට උපස්තම්බණේ වෙන්න පුළුවන්. තමන්න ගහන්න දෙන කෙනාටවත් නෙවෙයි කවදාකවත් කරන්නේ. එයා දන්නවා ඒ ගහන්නේ පුද්ගලයෙක් නෙවෙයි මේ කෙලෙස්. ඒ පුද්ගලයාට මේ දෘෂ්ටිය වැරදිලා, වීර්ය වැරදිලා, ඒ නිසා ඒ පුද්ගලයා පුද්ගලිකව අරගෙන මේ ප්‍රශ්න කරන නමුත් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම ඒකත් නැඩගැයි. තව කෙනෙකුට මේ මාන්නිකා කර්ම රැත් වෙන්න දෙන්නේ නැතුව මට ඇතුළතින් එන කෙලෙසුත් පැනගෙන මම දිගට ආදර්ශවත් වෙන්න ඕනෑ කියනකොට ඒක දකින්න අහන කෙනාට බෝ වෙන ලඩක් වඩටපත් වෙනවා මේ වීර්යය. කම්මැලි කමට නිදිමතකම කම්මැලිය එකතු වෙච්චාම තව තව කම්මැලි කමට වැඩෙනවා වගේ වීර්ය ආරම්භ පුද්ගලෙක් එකතු වෙච්චාම සමිතියකට සමාගමකට ගෙදරකට ඒ ඔක්කොමලා පණ පොණ ගතියත් වෙනද උපස්තම්බන රසය උපස්තම්බ වෙනවා. වැඩෙන්න දෙන්නේ නැහැ කාටවත්. ඔක්කොම නැගිටලා රත් කරලා තියාගන්න. ආනේක තමයි වීර්ය ඇති හිතේ හැටි. එතකොට සද්ධාව වීර්යයිසික ආපුවාම ලිපට ගින්දර දැම්මා වගේ ගොජ දාමේ ගිනි දළු වෙන්න පටන් ගන්නවා. හොඳට ආලෝකමත් වෙනවා හිත. වීර්ය ආකාප තත්ත්වයටපත් වෙනවා රත් වෙලා ඉන්න පටන් ගන්නවා. ඊගාට සතිය විචිත්‍රව පෙන්නනවා ඔන්න අරමුණ තිබුණේ සියුම්ම දැන් ගොරෝසුයි. දැන් ගොරෝසු වෙලා තිබුණාට ඔන්න සියුම්. ඔන්න ළඟ තිබුණ අරමුණ ඈත් වුණා. ඔන්න ඈත් වෙච්ච අරමුණ ලඟ වුණා. ඔන්න ප්‍රියයි, ඔන්න අප්‍රියයි කියන අර චරිත ලක්ෂණ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අලගිය මුලගිය තේරම දකින්න පටන් ගන්නවා අර පැත්තකට වෙලා කුසීත වෙනවා වෙනුවට. එතකොට සමාධිය නැගිටිනවා. සමාධිය නැගිටපු ගමන් එක අරමුණක් තියදී තව අරමුණු රාශියක් වටපිට තියෙන බව දැක ගන්න තරම් විශාල කුළුත්තියක් ඇති කරගන්නවා. පයිසර තිබුණේ මිලිමීටර් 16 ඉරේ පස්සේ 72කට ලොක් කරපුවාම ඒ චිත්‍රපටි බලන්න හොඟ දෙනෙක් කරා. එහා පැත්ත මෙහා පැත්ත බල බල ඉන්න ඒ තරම් විශාල පොළොත් ලැබෙන. ඒ වගේ තමයි සමාධිය ඇති වුණාට පස්සේ වරංගන වරංජන දර්ශන රාශියක් පේන්න පටන් ගන්නවා. ඔච්චර පේනුණා. තමගේ මූල කර්මස්ථාන ගිලිහෙන්නේ. එතකොට මේ වීර්ය නිසා ජවනිකා වහ වහ වෙනස් වෙන්න පටන් ගන්නවා. අනිත්‍ය ලක්ෂණේ බොහෝම වීකර පේන්න පටන් ගන්නවා. මේ වගේ අරකුත්තර පංචේන්ද්‍රිය ධර්මයේ වේගයෙන් වෙනස් වෙනකොට තමයි සම්ප්‍රඥාව ගත කරලා ඉඳගෙන හැබෑනේ. ඇත්තට බැලුවොත් මේක අනිත්‍යයි. ඇත්තට බැලුවොත් මේක පුදුමාකාර වේගයෙන් වෙනස් වෙන වෙහෙස කර පෙළෙන තවන තත්ත්වයක් තියෙනවා. මේක නැත්තම් හොඳනේ. මේ දවන තවන තත්ත්ව නැත්තම් හොඳනේ. ඒ සඳහා මොකද කරන්න ඕන? කරන්න ඕනේ මේ කරගෙන යන වැඩි දිගට කරගෙන යන්න ඕන. ආන විදිහට ප්‍රඥාව අර නිසරණය කරලා මේ තර රස වෙන් කර ගන්නට අනිකුත් චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ ක්‍රියාත්මක කරන්න ඕන වීර්ය දිගටම මේ වැඩේ යන්න. ඒක නිසා මේ අනිකුත් ධර්ම වලට උපස්තම්භනේ වීම වීර්යාගේ ලක්ෂණයක්. ඒක හොඳට පේන තියෙනවා සමාජයේදී තමනුත් නොකෙලිති, අනනුත් නොකලෙසක්. අපේ પરමාර්ථ ඉදිරියට ගෙන යාමේ මූල ශක්තිය තියෙන්නේ සමාජයේ ඔක්කොටම නෙවෙයි. එක්කෙනෙකුට දෙන්නේ. එයාට තමයි ලෝකේ මානව ප්‍රජා විද්‍යාවට වෙනස් කරලා තියෙන්නේ. ඔය කෑ ගහන කට්ටිය නෙවෙයි. ඒකගේ පොත් ලියනවා ඉතිහාසය ලියනවා විතරයි කරන ඇත්ත නිසද්ද වැඩ කරනවා. අනිවැණියත්ෝ විද්‍ය ආරම්භ වස්තු. වීරයෝ බවට පත් වෙනවා. ආන්නේ විදිහේ අනිකුත් දේවල් වලට උපස්තම්භනේ තමයි වීර්යයේ හැටි. අර කැටකිරිල්ලක් වගේ නැති වෙනකොට බැරි වෙනකොට නෑ බෑ නේන්නම් කියලා පැත්තකට වෙන්නේ. නෑ පුළුවන් ඇති ඇති සංඥාව ඇති කරන පිරිස නැගිටවල ගන්න. ඒ වගේම තමයි ඒ වීර්යය කියනකොට තමයි තියෙන අසංසීදන රසය. බාධක එන්ට එන්ට එන්ට කාගෙන යන්න පුළුවන් රගර් කීඩාවේ කියලා මේ දක්ෂ රගර් පෙඩිකෙක් වගේ. රගර් කීඩාව දාන්න බෝලේ දානවනම් ඉස්සරහට දැම්මොත් පරාදයි. පස්සට දාන්නේ. එතකොට Taman වැරදුනොත් බෝලේ පස්සට යනවා. Tamanගේ අභිමතාර්ථයට යන්නේ නැහැ. නිසා ගත්ත බෝලේ කවුරු මොන විදිහට tackle කරන්න ආවත් එහෙන් දාන්න මෙහෙන් දාන්න බෝලේ අත නැහැ. දිගටම Taman ගෙල්ල කරා යන්න නම් ක්‍රීඩාව කියලා කියන්නේ බාධක තමයි. ඒ නිසා භාවනාව කියලා කියන්නේ කෙලස් තමයි. වීර්යය කියලා කියන්නේ ඒක කපන එක තමයි. එහෙම නැති වෙලා දුවන එක ඉතින් ඔකට ඔකට රගක් කියන්නේ. ආන්නේ වගේ පිටිපසට බානන පසු බානන මේ කනගාටු වෙනවා නම් ඒක වීර්ය නෙමෙයි. අසංසීතනයි ඉදිරියටම බලන්න. අපපටි වාණිකාවයි කියලත් මේකට කියනවා. කන්ද දකින්නට බය වෙලා පිටිපස්ස හැරලා බලන්නේ. කන්ද දිහාම බලන්නේ. අප වැරෙන්නේ. ආන්නේ අසංසීතන රසය. ඊගාවට අවසාන වශයෙන් සඳහන් කරන මේකට ආසන්නෙන් කිට්ටු වෙන උදව් කරන්නේ මොකද්ද? මේ සංවේග වස්තු. එහෙම නැත්නම් විදි ආරම්භ වස්තු. සංවේග වස්තු කියන්නේ මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මේ සංසාර රෝග හතර. ඊගාට අතීත අනාගත වත්ත්‍පන්න වශයෙන් මේ අපි මේ සංසාරයේ මෙතන දුක් මේ ජීවිතේ බඩමුරුවා ගන්න කරන දුක්. ඉතින් අපි මේ බෑ කියලා නෑ කියලා නැගිටලා ගිහිල්ලා මේ අතෙන් ගැලවීමක් ලැබෙන්නේ නෑනේ. මේ අත නැවත නැවතත් කල්පනා කරලා හපන්න තියෙන එකම ක්‍රමේ තමයි එළඹිච්ච අරමුණ දිගට පවත්වන්න ඕනේ, ගත්ත ඉරියව්ව දිගට පවත්වන්න ඕනේ, භාවනා දිගට ගෙනියන්න ඕනේ. නිසා මේ වස්තු සංවේග වස්තු, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අපිට පැමිණෙන්නේ කොහොමද? ප්‍රියංගේ වෙන්වීම වශයෙන්, අප්‍රියං හක්කවීම වශයෙන්, අනුන්ගෙන් අපිට ලැබෙන තර්ජන ගර්ජන ප්‍රශංසා වශයෙන් මේ කොයි එකත් සංවේග වස්තුවක් වඩපත් කරගන්නවා මිසක් වේග කරගන්න බෑ. වේගයක් බාටපත් කළොත් අපි අසංවර වෙනවා. සංවේග බාටපත් කරගන්න. සංවේග බාටපත් කරගන්න අනාත්ම වශයෙන් ඒවා දැකලා. ඒකට යන්න ඕනේ. ඒ වගේම තමයි ඉතාමත්ම විචිත්‍රයි මේ විදි ආරම්භ වස්තු. විදි ආරම්භ වස්තුවෙන් කීයකී සිද්ධියක් එළඹෙනකොට බුබ්බඩයක්. එහෙම නැත්නම් යෝනිසමස්කාරය නැති කෙනා නම් වීර්ය නැති කෙනා එපසු බාහන්න කුසීත වෙන්න කාරණාවක් කරගන්නවා. වීර්යවන්තයා නම් යෝනිසමස්කාරය කියන කෙනා නම් ඒකම වේගය දෙගුණ කරගන්න හේතු කරගන්න. වීර්ය දෙගුණ කරගන්න හේතු කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වීර්ය වස්තු 8ක් කරගෙන දෙකට පැළුවා. හතරක් අරගෙන දෙකට බැලුවා අටක් හදාගන්න. බඩ ගිනිකම සහ බඩ පිළිච්ච ගතිය. වැඩක් ඉදිරිපත් වීම සහ වැඩක් ඉදිරිපත් නොවීම. ගමන ලෙඩක්. ඒ නිසා බඩ හොඳට පිළිලා තියෙනවයි කියලා සමහර මේ වෙලාවේ බුදිය ගන්න කොහීත වෙනවා. බඩ හොඳටම ගිනි කියලා බුදිය ගන්න කොහීත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේව කුසීත වස්තු. ඒ ඒ පුද්ගලයා බඩ ගිනි අවස්ථාවේ බඩ පිරිච්ච අවස්ථාවේ දෙකම විරි ආරම්භ කිරීම සඳහා ගත කරනවනේ ඒ බුද්ධියට බඩේ ප්‍රශ්නයක් නැහැ කොයි වෙලාවෙත් අලඹ කර්මගත වීර්යය. ඒක තමයි වැඩක් ඉදිරිපත් වෙනවා. මේ වැඩක් ඉදිරිපත් වෙනකොට මම දකින්න දේ තමයි මුගවැදෙනේ තව වැඩ දෙකක් බහා තබන. වැඩේ දෙන්නේ බහා තබන්නේ නෙවෙයි තුනම එකට කරන්නයි. නමුත් අන්තිමට බලනකොට අර වැඩේ කරලා ඉවරයි නමුත් වැඩ දෙක තුනක් පහුවෙලා ඒ මොකද වැඩේ නිසා කලින්ම බය වෙලා බොහෝ වැඩ බහා තබන මේ වැඩේට පෙළඹෙනවා පෙළඹුණත් පරාදයි. ඒක නිසා වැඩක් ඉදිරිපත් වෙච්ච වෙලාවෙදී අපි දැනගන්න ඕනේ කවුරු හරි මේ වැඩක් ඉදිරිපත් කරලා තියෙන නැත්නම් කර්මානුව ඉදිරිපත් වෙලා තියෙන පුළුවන් නිසායි පුළුවන් කෙනාටයි දීලා තියෙන්නේ ඒ නිසා මම මේකට වැඩි උනන්දුවකින් වැඩි යදවමකින් මේ කරපු වැඩක් කරන ගමන් මේකත් ඉදිරිපත් කරගන්න ඕනේ කියලා වීර්ය දෙගුණ කරගන්නවා මිස නොකිය වැඩ බහත බීම කරන්නේ ඒ නිසා වැඩක් එනවා මට. ඒ නිසා මම දැන්ම භාවනා කරලා තියෙනවා. කොයි වෙලාවෙ කොයි වැඩේ දන්නේ නැහැ කියලා. විරිය ආරම්භක නැවැඩ නැති වෙලාවෙත් ප්‍රයෝජන ගන්න. වැඩක් ආවත් ඒක ඉවර කරන්න බලන්න. වැඩ ඉවර කරත් ඒක සතුටක් කරගන්නවා. මේ සාසනික සේවාවක් මම කරුවා. මේ පින ශක්තිය නිසා මට තා භාවනා කරගන්න ලැබේවා කියලා. මෙහෙම නොකර අනිත් පැත්තට අදින ගතිය නිසා නේනම් අද මේ මම කොළඹ ගියාට පස්සේ මේ මහත්මයා මට පෙන්න ස්වාමීන් වහන්සේ වම් පැත්ත බලන්න යන්නකො. ඇයි? ඔක්කොමලා පාරායිනේ පෝස්ටර් ගහගෙන වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා මේ උපවාසය. ඉතලා තියෙන ලොකු බිල්ඩින් එකක් ඒකේ ඉන්න ලොක්කන්ට විරුද්ධව මේගොල්ලෝ උපවාසය. මේ රට හොඳටම අමාරුයි. ගෙනියා ගන්න බැරි තරම්. ඒත් මේගොල්ලන්ගේ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ වැඩ වරද. එහෙනම් පාරට බැලලා අරක තියාව මේක තියාව කියලා අතපය විසි කර කර ඒත් වැඩ වරද. මේ කොයි දෙයකින් හරි තමන්ගේම පැත්තමනේ කොනහ ගන්න. අපේම දේනේ අපි මේ නැගිට ගන්න තියෙන්නේ. ආන් එහෙම තියෙදි මේ උසිගැන්වීම කරන්ට මේ වීර්ය පිළිබඳ නොදැනීමකම නිසාමනේ මේ බොහෝ දෙනා මේ මේ උසිගන්නනම් පිටිපස්සේ දුවන්නේ. එනිසා අපි මෙතෙක් කළොත් මේ කෙලස් වල උසිගන්නීමට දුව දුවා උන්නේ. මේන් බේරිලා. බුදුහාමුදුරුවෝ කියපු තාලෙට අපි මේ කෙලස් කන්දරාගියා දැකන අක්මේ රණ්ඩු කරන්න හදන තමන්ගේ වලි තමන් හපා ගන්න හදනවා වාගේ හැපුවත් අමාරුයි නැගුවත් අමාරුයි. තමන්ගේම කෙලස් ස්වරූපේ දැක ගන්න නම් ඒ පුද්ගලයාට මේ වීර්ය ආරම්භකත්ව තියෙනවා. එනිසා වැඩක් ඉදිරිපත් වීම කියන එක කෙනෙක්ගේ ඉගිලෙනකොට කිය တဲ့ කන කොකාද සුදු කොකෙත් කියලා. එතන වැරද්දුනට පස්සේ තමයි කියන්නේ. ඒ ලෙඩ වෙච්චාම බොහෝ දෙනා කමට අනුසුද්ධ කරන්න එන්නේ. දැන් මොකද ලෙඩ වෙන්න වගේ තියෙන්නේ. ඒ නිසා තියා විවේක ගන්න ඕනේ. මොකද මේ පිටර මල්ල පොඩි වුණොත් එහෙම හරිම අමාරුයි. ලෙඩ වෙච්ච වෙලාවන කතා කරන්න බාපෝ මොනක් කරන්නේ කියන්නේ ලෙඩ වෙලා. ලෙඩ වුණාට පස්සේ මේ දැන් සෝවියමින් පවතින. අහෝ නිර්මාණ කෞශල්‍යං යේන ලෝකං විනිර්මිතං జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තරෝ නයිකෝපි ලබ්ධිතේ කියනවා මෙච්චර විශාල පොළොව තලේ මේ මුතුමාකාර වේ නවුංකාර දිව්‍යන් ආන්දර එක්කෙක්වත් නවන්න බැරිුණා කියලා කියනවනේ ලෙඩ නැතු මේක ලෙඩෙක් කියලා කියනවා නවුංකාරය ලෙඩෙක් එහෙනම් නවුමක් වූ අපි නවුංකාර විශ්වාස කරනවා මේ ලෙඩ වුණා ශනීප වුණාට පස්සේ භාවනා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ කවදාකවත් වෙන්නේ මෙච්චර සත්තු මනසේ ඉන්න එක එක්කත් නැහැ කියන සත්‍යෙ. ඉතින් එහෙනම් මොනවද මේ කතා කරන්නේ? නමුත් අපි කියනවා මට ආපු දත්යක් කොමනම් අනික ඕන එකක් බලන දත්යක් කොම අපේ කරා දත්යක් කොමනම් මිනිහ ඉවසන්නේ. ඉහේකම අපේ කරාට ඕන එකක් ඉවසයි ඒක කොමනම් බෑ. ඕන විදිහට අපි මේ බුප්පට කතා කෙලස් එහෙම නැත්නම් විදිය කුසීත වස්තු වඩංග කරන කතාවල් අහනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හිනහා නොවි වෙන මොන කරන්නේ උනාට පෙන්ලා දීලා තියෙන දස ආකාරයෙන් හැම පැත්තෙම මෙන්න මේ වෙලාවේ කරුණා කළා. නිශ්චාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ